ආසනයක් ගන්න කියලා හොඳින් දෙනවා කියන්නේ මේක කායික සාධක ආභාෂ කියන්නේ නැත්නම් නැහැ. ඉතින් ඉස්ලාම් තමයි වාදිනා වාදිනාගේ ඉන්දියාවට ඉතිවලා එතන තමයි ඉස්ලාම් භාවනා සංස්ථාන කරන්නේ. ඉදිරියේ ඉතිවව ඉතිවව සපසහිත වෙනවා. මේ සපසහිත පමණක් අපිට පුළුවන් මේ කායයට කාය නඩත්තු කරන්න ඉඩ දීලා හිත කරක් බලා ගන්න. ඉතින් ඉස්ලාම් එක සංපත් කරගන්න තමයි පරිණත භාවනා කරන්න වෙන්නේ. ඉස්සර කාලෙකදී මේ වගේ දැනට ආවම මේ වගේ සැලසෙනවා. ආනියම කරගත්තට පස්සේ මේකයි විශේෂම උඩුකය කියන ආනාපානය තමයි අපි සම්මුතියක් වශයෙන් කියාගත්තේ. ඇත්තමයි තිබහාම උදානසෙ භාවනා කරන කෙනෙකුට නම් මේක විකට කරගෙන ගියාට පාඩුවක් නෑ අපි මේ සැටි වාරය සඳහා පොදු භාවනා උපදේශ වලින් ඉස්සරහට කරනවා ආනාපාන සතිය. ඒක සඳහා උපදේශයක් වශයෙන් දෙනවා නම් හොඳට වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සමබර භාවය සහජීවක් තේරුම් ගන්නට පස්සේ උඩුකයට පැරගෙන ආරකන්නේ අමෝරාවේ නෙවෙයි කායේ තියෙන සාමක්‍රියක් එක්කම ඉතින් හුස්ම ගන්න දිහා නැත්නම් හුස්ම ගැනීම වැඩ පිළිවෙල දිහා බලන එක තමයි කරන්නේ. ඒ විදිහට උඩුකය හේත අරගෙන විනාඩියක් දෙකක් කියනමක් නැහැ. ඊට පස්සේ මේ වැඩ පිළිවෙල වඩාත්ම හොඳින් වැටෙන්නේ නාසිකාග්‍රයද එහෙම නැත්නම් දුරේ බින්දිය හැකිය වශයෙන්ද එහෙම නැත්නම් මේ දෙක අතර මැද වෙන මොන කයකද කියලා හොඳට ප්‍රකට භාවයේ අනුම වැටෙන්නේ කියන එක තමයි බොහෝම නිරවුල් කරන්නේ අනිවාර්යයෙන් සංනාපාන දානද කියලා ආශ්‍රස ප්‍රසාරිත දානයි කියලා නාසිකාග්‍රයට දොරන හෝ එහෙම නැත්නම් වෙන අංග තැනට යොදවන්න කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඔතනට හොඳට වැටෙන්නේ කියලා බලාගන්න එකයි. ඒ නිසා මුල් විනාඩි කීපෙම වෙන තාලය එන තාලය දිහා බලාගෙන මගේ හිත දැඩියෙන්ම නතර කරන්න සුදුසු තැන මොකද්ද කියලා ඒ අකමැණේ ප්‍රකටතාවය අනුවම ඉතින් වෙන් කර ගැනීම ඒ පුද්ගලයාට අනුභවයක් වෙනවා. යම් කිසි කෙනෙක් ඒක නාසිකාග්‍රේ වැටෙනවා හෝ උප්පලයක් වෙනවා කියනවා අපිට ආනාපානසතිය කියනවා. නමුත් එහෙම වෙන්න ඕනේ නැහැ. මේ කාගේ හැටියට වෙනවා. ඊට පස්සේ ඒක පැනක් තෝරාගත්තට පස්සේ ඉබේම වැඩි. එතකොට ආස්වාද වාගේ ප්‍රස්වාද වාගේ වෙනකොට දැන ගැනීමේ සාන්සුත්තකමක් ඇති වෙනවා. අන්නේ විදිහට වුණා නම් ඒක තමයි අපි මේ භාවනාවේ බලාපොරොත්තු වෙන සාර්ථකත්වය. ඒක සඳහා විවේචනා ඉතිරි ශබ්ද බාධා වෙනවා. නමුත් මුල් විනාඩි තුනක් අඩුයි. ඒක ඉතිරි නැහැ. නමුත් අපි ඉතිවාදිකව ඥානවාදී වන්දනා කරලා ඒක සකස් කරගත්තා. කායික නිදි යොදලා සමන්ගේ මනසක් ඇති කරගත්තා. ඊට පස්සේ අධිෂ්ඨාන ශක්තිය යොදාගෙන ආනාපාන නිදි යොදලා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයෙන් ආස්වාසයට නොබැඳි නොබිඳි මොසලී හිත දිගට පවත්වන එකයි මෙතන අපි බලාපොරොත්තු වෙන පළවෙනිම ගුණය. ඉතින් ඒ සඳහා උපකාරයක් ආරම්භයක් වශයෙන් තමයි ආස්වාද ප්‍රස්වාසයේ වැඩියෙන්ම පිළිමැදින් තැන හැපෙන තැන ඉතින් සලකුණු කරගන්න. එහෙම තැන නොකරුමත් හරියට මේ තැන පිටක නොබැරුණා. ඒ සාමාන්‍ය ප්‍රදේශික දැනුම හෝ ඇතුළේ පිටීම අතර වෙනස දැනගන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත් වෙනවා. නමුත් ඒ කරගෙන කරගෙන යනකොට ඒ තැන එන්නේ එන්නේ එන්නේ ඒක තැන්පත් වෙනකොට ප්‍රකට වෙනවා. ඉතියාකන දිවේදනාවක්, සබ්දයක්, ඉතිලක් ආවොත් ඒක ප්‍රකට නම් තමයි හිත අරමුණේ ගැලවිලා ආනාපානෙ ගැලවෙන යාවි. ඒ මේ විදිහට ගියොත් පමණක් ඒක ගැන අපි මෙනෙහි කරනවා මිස මේ හිතවිලක් වේදනාවක් සද්ද දිගේ යවන්න යනවා. තුවාතියෙදි අර ගත්ත ගොනවන ආසල් ප්‍රසවාසයේ ඉදිරියට කියන තමයි අපි මේකට මූල කර්මස්ථාන කියන්නේ ඒකයි. අනිත් ඒවා කියනවා ද්විතීය කර්මස්ථාන, අතිරේක කර්මස්ථාන කියලා. ඒවට යන්න වෙන්නේ ආනාපානයේ යන්න බැත්නම් පමණයි. නැත්නම් පුළුවන් තරම් දුරට මල්වාලයකට දුරකට ඉතින් එක ඉන්න මල්ලමනේ මල්මාලයක් කරන කෙනෙක් වගේ ඇති තාක් දුරට ආස්වාදයෙන් ප්‍රසආදයට ප්‍රසආදයෙන් ආස්වාදයට හිත එක දිගට පැවැත්වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පැයක පමණ කාලයක් මේ විදිහට ඉරියව් පවත්වන්න. අතරමඟදී ඉරියව් වෙනස් කරන්න වුණොත් කියන්නේ මේක ප්‍රමාණව දකින භාගයක් නොකයි විරක් කරා තමක් නැහැ. හැබැයි තාම නැවතිලි නිස්සද්දව සතිය කරා. කියලා නැවතත් මූල කර්මස්ථාන විශ්ලේෂණය කරා. ඉතින් මේක තමයි තීරම ආනාපාන නැත්නම් ඉදිරියට භාවනා වල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඊගාවතේ දෙකක්ම කරනවා ඒ සක්මන් කාලේ ඉස්සරලා මේ වගේම සුදුනාතික ඉතිර කරනවා සක්මන් භාවනාදී කොහොමද ඉස්සරහ කියලා බලන්න අපි දැනට මෙතනදී සතුට වෙලා ආනාපාන සතිය ගැන බලාපොරොත්තු වෙනවා කියන දනාතම හොඳ සෝපාරි පරිහරණයක් කරනවා කියන කාර්යය කරනවා